දැන් අපි පසුගිය දේශනාවල අපි බෙදුවා මේ ස්කන්ධ පංචකයේ විවිධ කොටස් වලට බෙදුවා. දැන් ඔයetto දන්නවා මේක කොටස් රාශියකට බෙදන්න පුළුවන් ධර්මතාවයක් තමයි මේ අපි ඒකත්වයෙන් අරගෙන මම කියලා නමක් තියාගත්තේ. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතහ එකට එකතු කළා තවත් නමක් තිබ්බා ලෝකයේ කෙනෙක් ලෝකේ ජීවත් වෙන කෙනෙක් හැටියට. ලෝකයේ කෙනෙක් හැටියට. ඒ නම තිබ්බා සිරිසේන කියලා. නලින්ද කියලා. කරුණාවති කියලා. ඒ ආදි වශයෙන් නම් තියාගත්තා. දැන් එතකොට මේ නම තිබ්බේ රූපස්කන්ධයටද වේදනාස්කන්ධයටද සංඥාස්කන්ධයටද සංස්කාරස්කන්ධයටද විඥානස්කන්ධයට. පහට එක පහම එකට එකතු කරලා නෙවෙයි නම තිබ්බේ. ඒ මොකක්ද? කොටස් ටික හඳුනගන්නේ. කොටස් පහක ක්‍රියාකාරීත්වයක් මිසක් පුජ්‍යලයක් කොතන නැහැ. ඒක පළමුවෙන්ම විසඳ ගන්න ඕනේ. අපි එක එක විසඳලා දුන්නා දිට්ටි විසුද්ධියේදී. පුජ්‍යලයක් නැහැ කියන එක. නාම රූප දෙකක් තියෙන්නේ කියන එක. කොටස් පහක් තියෙන්නේ කියන එක. ආයතන අධ්‍යාත්මික හයකට බාහිර හයක් සම්බන්ධ වෙන හැටි. ධාතු වල ක්‍රියාකාරීත්වය අපි කියලා දුන්නා. ඒ හැර පුච්චලයක් නැහැ, සත්‍යයක් නැහැ, ජීවියෙක් නැහැ. එයින් ශුන්‍යයි. හිස්. ශුන්‍යතෝ ලෝකෝ. ලෝකේ හිස්. නොපවතින දෙයක් පවතින දෙයක් හැටියට දාගෙන මනසේ අපි ඒකට ওই විදිහේ නම් දාගත්තා. පුච්චලයකුත් ඇතුල් කරගෙන. ඒ පුච්චලය හඳුනගන්න. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ ඒගිය නොමග. තේරෙනවද? ඒ සත්ත්ව පුච්චල සංඥාව ඒ වගේම නිට්ටයයි සැපයි ආත්මයි කියන ඒ සංඥාවල් තුල එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා ඒව සංඥා ඒ ගිය නොමග අපි දැන් යන්නේ මග මග නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දකිනකොට ඒක දර්ශනය කරගන්න ඕනේ. අනිත්‍යයි කියලා කොච්චර හිතුවත් අනිත්‍ය දර්ශනය වෙන්නේ නැහැ. දුකයි කියලා කොච්චර මෙතුරුවත් දුක අවබෝධ වෙන්නේත් නැහැ, තේරෙන්නේ නැහැ. අනාත්මයි කියලා කොච්චර සිතුවිලි ලක්ෂ කෝටි ප්‍රකෝටි ගණක් සිතෙන් සිතුවත් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්නේත් නැහැ. හැබැයි නිවැරදිව මෙනෙහි කිරීම තුළින් අනිත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුන දැනගන්න පුළුවන් දැක ගන්න පුළුවන්. ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ දිට්ඨියත් අවසන් කරලා තණ්හාවත් අවසන් කරලා මානයත් අවසන් කරලා ආශ්‍රවත් ප්‍රහීන කරලා පරිණිරවාණයක්. ඒ පරිණිරවාණය ඒ කියන්නේ පිරිණිවීම පිරිණිවීම කියන්නේ ආයි හටගන්නේ කියන එක. පිරිනිවන කියන්නේ ඒකයි. නැවත හටගන්නේ. එහෙනම් ඒ කෙලෙස් වල ප්‍රහාණය. ඉස්සෙල්ලා සිද්ධ වෙන්නේ කෙලෙස් ප්‍රහාණය. ඊට පස්සේ තමයි මේ කොටස් පහේ ක්‍රියාකාරීත්වය නවතින්නේ. ඒතොර දැන් කිව්වා කොටස් පහේ ක්‍රියාකාරීත්වයක් කියලා. තියෙන එකම තමයි. මොකද්ද තියෙන්නේ? කොටස් පහේ ක්‍රියාකාරීත්වයක්. ඒ ක්‍රියාවේ ස්වභාවය තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ. අනිත් කාරණය තමයි මේ සෑම ධර්මතාවයක්ම ඉදිරි ධර්මතාවයට ප්‍රත්‍යයයි. ප්‍රත්‍යය කියන්නේ උපකාරයි. දැන් අපි ඒක ඉස්සෙල්ලා විසඳ ගන්නවා. ඒ තුළම අනිත්‍ය දර්ශනය වෙනවා, දුකත් දර්ශනය වෙනවා, අනාත්ම ලක්ෂණයක් දර්ශනය වෙනවා. ඒකම දිට්ඨිය අවසන් වෙනවා. තණ්හාමානයත් අවසන් වෙනවා. ආශ්‍රවත් ප්‍රහීන වෙනවා කෙලස් පිරිණි වෙනවා චතුරාර්ය සත්‍යයත් අවබෝධ වෙනවා දැන් ඒ ටිකනේ කරගන්න ඕනේ නේ ඔව් එහෙනම් අපි බලනවා දැන් රූපස්කන්ධයක් තියෙනවානේ පේන්න තියෙන එක ඉස්සෙල්ලා ගන්නවා වේදනා සංඥා සංකාර විඥාන කියන පේන්නේ මේ පේන්න තියෙන එකක් ඉස්සෙල්ලා අරගෙන ඉස්සෙල්ලා ගැටලුව විසඳ ගන්නවා දැන් අපි ඒකට ගන්නවා ඇස ඇසම ගන්න. දැන් ඇස කියන ධර්මතාවය ඔයත් දන්න මොකද්ද කියලා. අයි කියන්න ඕනේ ඇස කියන්නේ මහ භූත හතර නිසා පවතිනා වූ උපාදාය රූපයක් කියන එක දන්නවා. මහ භූත හතර නිසා පවතිනා වූ ධර්මතාවය. ඒ කියන්නේ මහ භූත හතරේ නිර්මාණය වෙච්ච එකක් තමයි මේක. ඒතර මහ භූත හතර අනිත්‍යයි කියන්නේ ඇයි? ඉපද බිඳින හින්දා. කොච්චර කාලයක් තුලද ඉපද බිඳින්නේ? අපි කාලයත් එක්ක සංසන්දනය කරගෙන තමයි අනිත්‍ය කියන එක දැర్శණය කරගන්නේ. කාලය තමයි චිතක්ෂණ 17ක් කියන්නේ. දැන් චිතක්ෂණ 17ක් කියන්නේ දැන් චිතක්ෂණයක් කියන්නේ. ඒක දන්නේ. චිතක්ෂණයක් කියන්නේ සිතක් ඇති වෙලා නැති වෙන කාලය තමයි චිතක්ෂණය කියන්නේ. ඒතොර එයින් 17ක්. එයින් 17ක් වෙන්නේ කොහොමද? එයින් 17ක් ක්‍රියාත්මක වුණාම කර්මයක් වෙනවා. අනේ ගැඹුරු ටිකක් ඈ. මේ විස්තර කරනවා අපි කියමු එකක් ගන්නවා අපි. අපේ සිතේ පැවැත්මක් තියෙනවනේ. සිතේ පැවැත්ම තියෙනවා. මැරෙනකම් ওই සිතේ පැවැත්ම තවත් භවයකට සම්බන්ධ වෙච්ච ගමන් එදාට ඉවරයි හතර දෙනෙක් ඕනේ ගිහිල්ලා කනත්තර දාන්න. ඒතොර සිතේ ක්‍රියාව තියෙනවා. ඒ සිතේ ක්‍රියාව පටන් ගත්තේ මේ භවයේ මව් කුසෙනේදී කුසේ දිනේක. එතනට න්යාවි ඉස්සෙල්ලා. ආවේ කොහොමද? සිතනේ ආවේ. පෙර භවයේ ශරීරය මේ භවයට ආවේ නැහෙනි. සිතයි ආවේ. සිතේ ප්‍රවෘත්තියයි ආවේ. ඒ සිතේ ප්‍රවෘත්ති ආවේ පෙර භවයේ අවසාන සිතක් තිබ්බනේ අපිට. පෙර භවයේ අවසාන සිතක් තිබ්බා. ඒ අවසාන සිතට කිව්වේ චුතිසිත කියලානේ. චුති කියන්නේ යනවා කියන එක. වර්තමාන භවයෙන් යන චුත වෙනවා කියන්නේ. ඒ තමයි චුතිසිත කියන්නේ. එතකොට ප්‍රතිසන්දිසිත කියන්නේ වර්තමාන භවයේ හටගත්ත පළවෙනි සිත. ඒක කොහෙද බැස්සේ? මවගේ ගර්භාෂයේ යුක්තාණුවේනේ. ඒ ප්‍රතිසන්දිසිත. එතකොට චුතිසිතේ අරමුණයි ප්‍රතිසන්දිසිතේ අරමුණයි දෙකම එකයි. තේරෙනවද? ඒ ආරම්භණයෙන්ම තමයි වර්තමානයේ මෞකුසේ ගැබ් ගත්තේ. හරිද? එතකොට ඒ සිතට ආයෙත් ඇතිවන සනේ නැති වෙනවනේ. හැබැයි ඉදිරියට ගෙනියන්න භවාංග සිත කියලා එකක් තියෙනවා. ඒ භවාංග සිත තමයි භව කියන්නේ භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක්. එතයි භවාංග කියන්නේ. එතකොට චුතිසිතේ ආරම්භණයත් මේ භවයේ පළවෙනි සිතේ ආරම්භණයත් ආරම්භණයත් අපට මේ ඇසෙන් රූප බල අපි සිත් හදනවනේ. කනින් ශබ්ද අහලා සිත් හදනවනේ. අහන කෙනෙකුත් නැහැ, පෙනෙන කෙනෙකුත් නැහැ. සිත හදන එකනේ කරන්නේ. නාසයෙන් ගඳ සුවඳ විඳලා සිත හදන එකනේ කරන්නේ. ගඳ සුවඳ දැනගන්න කෙනෙක් නැහැනේ. දිවෙන් රස විඳලා සිත හදන එකනේ කරන්නේ. ශරීරයෙන් පහස ලැබලා සිත හදන එකනේ කරන්නේ. දැන් පංච ඉන්ද්‍රියෙන් අරමුණු ගන්නකොට සිතේ අරමුණු වල එල්ලීලා තියෙන්නේ. තේරෙනවද? ඒ අරමුණු වල එල්ලීලානේ තියෙන්නේ සිත. එතකොට ඒ අරමුණු නැති වෙලාවල් තියෙනව නේද? ඒ නිින්ද ගියා? මේ පහම අක්‍රියයි. ඒ නිින්ද ගියාම තියෙන භවංග සිත. එතකොට චුතිහා ප්‍රතිසන්දිහා භවංග කියන සිතේ අරමුණ එකමයි. එකම අරමුණයි. ඒ අරමුණට තමයි යන්නේ අර චුති ප්‍රතිසන්දි දෙක ගලවපු ආරම්මණයට නිින්ද ගියාම සිත එතන ක්‍රියාත්මක වෙනවා. ඒකට තමයි භවංග සිත කියලා කියන්නේ. දැන් අභිධර්මය මම පොඩ්ඩක් ගන්න මේක විස්තර කරන්න නැත්තම් බෑ මේක තේරුම් කරන්න මේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය අනාත්ම ලක්ෂණය හරියට තේරුම් ගන්න පුළුවන් ඒ තුලම තමයි. ඒතර දැන් අර පංච ඉන්ද්‍රියයන්ගෙන් අරමුණක් ගන්නකොට ওই භවංග සිත හොලවන්න ඕනේ. මොකද සිත් પરම්පරාව වෙනස් කරන්න එපා. දැන් භවංග සිතෙන් අපි දැන් එහෙන් රූපයක් දැකලා සිතක් හදන තැනට හෝ කණෙන් ශබ්දයක් කාලා සිතක් හදන තැනට සිත පරිවර්තනය කරන්න නම් අර භවංග සිත හොලවන්න ඕනි. තේරෙනවද? ඒ හොලවනවට කියන භවංග චලන කියලා. චලනය කියන්නේ හොලවෙනවා කියන එකනේ. ඊට පස්සේ ඒ සිත ශනේන් ඇති වෙලා නැති වෙනවා. ඇති වෙලා නැති වෙන්න ශනේන් එක්කම භවංග පච්ඡේද කියලා එකක් එනවා. ඡේද කියන්නේ ඡේදනේ කපනවා. ඒ කියන්නේ අර භවංග සිත දැන් ඇති වෙලා නැති වෙන ආයෙ යාට යන්න ඉඩ දෙන්නේ නැහැ. එතනටපත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. භංගපච්ඡේද ඡේදනය කරනවා. ඊට පස්සේ එනවා පංචත් ආවර්ජන කියලා එකක්. පංච කියන්නේ පහයි. ආවර්ජනය කියන්නේ විමසලා බලනවා කියන එක. මේක රූප පිළිබඳව සිතද්ද, ශබ්දය පිළිබඳව සිතද්ද, ගඳ සුවඳ පිළිබඳව රසය අපි ගමු රසය. ආහාර ටිකක් දිවේ තියනකොට රස දැනගැනීමේ සිතක් නැහැදෙන්නේ. දැන් එතකොට පංචත් ආවර්ජන. ජීව විඥාන. ජීව කියන්නේ දිව. එතකොට බාහිර රසය තිබ්බහමනේ ජීව විඥානේ හටගන්නේ. රස දැන ගැනීම සිතටනේ ජීව විඥානේ කියන්නේ. ඒතර ජීව විඥානේ සම්පටිච්ඡන. ඊට පස්සේ එන්නේ සම්පටිච්ඡන. සම්පටිච්ඡන කියන්නේ අරමුණ පිළිගන්නවා. පිළිගන්නවට තමයි සම්පටිච්ඡන කියන්නේ. කොහොමද පිළිගන්නේ? හරි රසයිනේ. දැන් අර ප්‍රණීත ආහාරයක් දිවේ තිබ්බහම කොහොමද? රසයි. පිළිගත්තද නැද්ද? ඒකට කියනවා සම්පටිච්ඡන. ඒ සිතත් ඇති වෙන සෙනෙන් නැති වෙනවා. ඊට පස්සේ එනවා සම්තිරණ කියලා සිතක්. තීරණය කරනවා. හොඳයි. ආහාරය හොඳයි. දැන් මෙන්නේ නැද්ද? එනවා සම්තිරණ. ඊගාවට එනවා මනෝත්ආවර්ජන. මනසින් ආවර්ජනය කරනවා. ඒ කියන්නේ නිශ්චය කරනවා. නිශ්චයකට එනවා. ඒක මට ඕනේ. Tamanට ඕනේ කියලා නිශ්චය කරගන්න නැද්ද ඒක ඊට පස්සේ? ප්‍රණීත ආහාරයක් ඕනේ මට ඕන කියලා. ඒතර නිශ්චය. ඒකට කියනවා වර්තපන කියලා. ඊට පස්සේ සිත් හතක් ඒ පිළිබඳවම සිතුවිලි හතක් ඇති වෙලා නැති වෙනවා. ඒ හතට කියනවා ජවන් කියලා. හරිද? අපි ධර්මය දන්නේ නැහැ. දන්නා මේක මොකද්ද මේ කියන්නේ කියලා. නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා නැවත ඇති වෙනවා ඇති වෙන සැරේ නැති වෙනවා. ආයතව නැති වෙනවා. ආය ඔය විදිහට හත් පාරක් ඇතිව නැති වෙනවා. ඊට පස්සේ කර්මයක් බවට පත් වෙලා ඉවරයි අරමුණ තදින් අරන් ඉවරයි ඒකට කියනවා තදාරම්මන කියලා. දැන් හරිද? තදාරම්මන දෙකයි. තදින් අරමුණ දෙකක් ගන්නවා. එතකොට 17ක් තියෙනවා. අතීත භවාංග භවාංග චලන භවගපච්ඡේද පංචත්තා වර්ජන ජීවා විඥාන සම්පරිච්ඡන සම්තිරණ අරමුණ නිශ්චය කරා වත්තපන මට ඕන කියලා 8යි ජවන් 7යි 15යි තදාරම්මන 2යි 17යි. ඔක තමයි රූපේ ආයශ. ඔන්න රූපේ ආයශ. මේ ලෝකේ තියෙන සියලුම රූපයන් ඔය චිතක්ෂණ 17 තුල ඇතිව නැති වෙනවා. මේක මනසට දැర్శණය කරගන්න. ඒ කිව්වේ අතිමහත් ආරම්මන චිත්ත වීතියක්. මහත්තාරම්මන චිත්තවීති කියලා තව එකක් තියෙනවා පරිත්තාරම්මන චිත්තවීති කියලා තව එකක් තියෙනවා අතිපරිත්තාරම්මන චිත්තවීති කියලා තව එකක් තියෙනවා ඒවැ එනකොට ඒවැ ඒවැ එන්නේ දුර්වලයි සාමාන්‍යයෙන් ඒ කියන්නේ දැන් ඔය ඔය විදියට කර්මයක් බවට දැන් සිත් පෙළ ඔය විදියට සකස් වෙලා ඇති වෙලා නැති වුණොත් කර්මයක් සිද්ධ වෙලා ඉවරයි එයි පිළිගන්නකොට මේ ඉන්නේ අරමුණ පිළිගත්තනේ එතකොට එන්නේ ලෝභය ආසාවයිනේ හොඳයි රසයි. ඒතකොට ලෝභය නෙමෙයි දෙන්නේ. හ්ම්. දෙක ලබන්න බැරි වුණා නම් මොකක්ද දෙන්නේ? දේශය තරහ එනවා. නැද්ද? හ්ම්. දෙය දෙකට ඉඩ දුන්නේ මොහයයි. දිව දන්නෙත් නැහැ රසය දන්නෙත් නැහැ දෙක නිසා හැදුණු සිත පිළිබඳව දන්නෙත් නැහැ කර්ණ තුන එකතු කරපු ස්පර්ශය දන්නෙත් නැහැ ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුණා හඳුනා ගැනීමේ සිතක් හැදුණා හා බලවත් වීමේ සිතක් හැදුණා කියලා දන්නේ ඒ මොහයයිනේ දැන් ඒතර මොහයත් ක්‍රියාත්මකයි නේතන. දැන් ඒතර දික්කියත් ක්‍රියාත්මකයි. වැරදියට නේ දැක්කේ. කොහමද වැරදියට දැක්කේ? පුජ්‍යලයක් නේ රස. පුජ්‍යලයකුනේ නේ රස. ඒතර පුජ්‍යලයක් නැහැනේ. ඒතර පුජ්‍යලයක් නැත්තම් පුජ්‍යලයකට රසයි කිව්වහම සම්මා දිට්ඨිද එහෙම නැත්තම් දිට්ඨිද? දිට්ඨිය වැරදිද? වැරදි. නිවැරදි ක්‍රියාව දැක්කන සම්මාදිට්ඨිය. හ්ම්. දැන් එතකොට මේ සෑම අවස්ථාවකම අර සිත් ඇතිව නැති වුණාද? තොර දිව චිතක්ෂණ 17යි. අර ප්‍රවෘත්තිය තුළ දිව කියන මේ සතර මහා ධාතුන්නුත් ඇතිව නැති වෙලි ඉවරයි. බාහිර රසයට ඒ උපකාර වෙච්ච ආහාරයත් ඒ චිතක්ෂණ 17 තුළ ඇතිව නැති ඉවරයි. ඒ දෙක නිසා හැදුව සිතට ජීව විඥානේ එක චිතක්ෂණය ඇතිව නැතිව ඉවරයි. කර්ණ තුන එකතු කළ ස්පර්ශය ස්පර්ශයටත් එක චිතක්ෂණය ඇතිව නැතිව ඉවරයි. ඒ නිසා විඳීමේ සිතක් හැදුවද? රස විඳින්නේ. විඳීමේ. ඒකටත් එක චිතක්ෂණය ඇතිව නැති වෙනවා. ඒක හඳුනාගත්තනේ රසය. සංඥා ආයකටත් එක චිතක්ෂණේ. ඇතිව නැති වුණාද? ඒ පිළිබඳව බලවත් වුණාද? අර ජවන් වශයෙන් ගිහිල්ලා. ආ එතකොට ඒක තමයි අර චිතක්ෂණය. තේන් 17ක් තමයි අර රූපේ කායශ. දැන් එතකොට මේ මේ සෑම ධර්මයක්ම ඕන එකකට එකක් ප්‍රත්‍යද නැද්ද? ඇතිව නැති වුණාද නැද්ද? ඇතිව නැති වුණා. ඒතර භවංග කියන සිත භවංග චලන කියන සිතට ප්‍රත්‍යද නැද්ද? උපකාරද නැද්ද? භවංග සිත තිබ්බ හින්දා නේද භවංග සිත හොලවන්න ඕන උනේ. එතකොට භවාංග සිත හොලවපු නිසා නේද ඒක කපන්න සිද්ධ වුනේ. ඒක කපන්න සිද්ධ වෙච්ච නිසා නේද පංචත් ආවර්ජණය. ඒ කියන්නේ ඉන්ද්‍රිය මේ ඉන්ද්‍රිය ධර්ම පහෙන් ආවර්ජනය කරන්න සිද්ධ වෙනවා. ආවර්ජන සිත පහළ වුනේ. එතකොට ඒ මුල් සිත ඊගාව සිතට ඊගාව සිත ඊගාව සිතට ප්‍රත්‍යද නැද්ද? නැතොත් නিত্যද අනිත්‍යද? මේ ගැඹුරුයි. නিত্যද අනිත්‍යද? එතකොට දැන් පිළිගත්ත පිළිගැනීමේ සිතක් ආවා. දැන් එතකොට අර පංචතාවර්ජන සිත පිළිගැනීමේ සිතට ප්‍රත්‍යද නැද්ද? උපකාරයි. දැන් ප්‍රත්‍ය කියන්නේ උපකාරයි. උපකාරද නැද්ද? උපකාරයි. පිළිගැනීමේ සිත තීරණය කිරීමේ සිතට උපකාරද නැද්ද? සම්තිරණ. සම්තිරණය කිරීමේ සිත වොත්තපන නිශ්චය කරගන්න. ඒ සිතට උපකාරද නැද්ද? ඊට පස්සේ අර ජවන් හතටත් එකින් එකට උපකාරද නැද්ද? අර පිළිවෙල. ඒතර එකක් එකක් සෑම එකක්ම ඕනෝන්ට ප්‍රත්‍යද ඉදිරි ධර්මයට ප්‍රත්‍යද ඇතිව නැති වුණාද? ඒ තමයි අනිත්‍ය ලක්ෂණය. මේක මනසින් දකින්න. බාහිර රූපයක් දැකලා ඒක ඇතිව නැති වෙන එක දැන් මේ දවස්වල අර නායේ යනවනේ. දැන් කන්ද පාත් වෙනවා. ඉතින් හරි අනිත්‍යයි. නැත්නම් ගම් වතුරට අර ගයක් ගහගෙන යනවා. පුජ්‍යලේ ගහගෙන ගිහලා මැරිලා. දැන් අනිත්‍යයි. දැන් වාහනයක් පෙරලිලා අනිත්‍යයි. දැන් මේ දවස්වල කොවිඩ් හැදිලා ගොඩාක් මැරෙනවා. අනිත්‍යයි. දැන් ඔකද අනිත්‍ය. ওই දර්ශනය නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. මෙන්න මේ මන්ද මෙච්චර වෙලා කියපු අනිත්‍ය දර්ශනය තමයි නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. ඒක තියෙන්නේ නාම රූප දෙකේ. අර භෞතික ලෝකයේ තියෙන වෙනස් වෙන ස්වභාවය ඒ දර්ශනය නිවන් අවබෝධ කරගන්න ප්‍රමාණවත් වෙන්නේ. එතකොට අනිත්‍ය දර්ශනය නිවැරදිව දකින්න නම් නාම රූප දෙකේ අනිත්‍ය ලක්ෂණය අනිත්‍ය දර්ශනය දකින්න. දැන් මෙච්චර වෙලා කිව්වේ නාම රූප දෙකේ අනිත්‍ය නෙමෙයිද? පැහැදිලිද කියන්නේ? ඒක මනසට අනුගත කරගන්න. දැන් ඒක මනසට අනුගත කරගන්න අපි අතීතයට දාලා විමසලා බලන්න ඕනේ. අතීත වශයෙන් අනාගත වශයෙන් අධ්‍යාත්මික වශයෙන් බාහිර වශයෙන් ඕලාරික වශයෙන් සූක්ෂම වශයෙන් හීන ප්‍රනීත වශයෙන් හා දුර ළඟ වශයෙන් 11 ආකාරයකට දාලා බලලා තමයි අපි තහවුරු කරගන්නේ ඒක පාට මෙහෙම කිව්වත් අනිත්‍ය අනිත්‍ය ඒක හරියන්නේ නැහැ. එයි? නිතිස්තාවර වෙන්නේ. ඇයි එහෙම ස්ථාවර වෙන්නේ නැත්තේ? පෙරේදා හිටියේ මමද? කවුද හිටියේ? පෙරේදත් එහෙනම් මේ කෙස්ලොම් නියදත් සම් කියන ඒවා සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය හැටියට දැන් දන්නවනේ හොඳට. කෙසුත් නෙමෙයි ලොම් නෙමෙයි නියත් නෙමෙයි දතුත් නෙමෙයි සම්මස් නහරත් නෙමෙයි ඔක්කොම සතර මහා ධාතු. ඒතොර මේ සතර මහා ධාතුන් ඉපද බිඳිනවද නැද්ද? ඇතිව නැති වෙනවද? එතකොට දැන් පෙරේදා සතර මහා ධාතුන් ඇතිව නැති වුණාද මමද හිටියේ කවුද හිටියේ පෙරේදා හරි එතකොට පෙරේදා වින්දේ මමද එහෙන් රූප බලලා වින්දේ මමද කණෙන් ශබ්ද අහලා වින්දේ මමද නාසයෙන් ගඳ සුවඳ දැනගෙන ඒ ගඳ සුවඳ වින්දේ මමද ආහාර දැන් හොඳ ප්‍රණීත ආහාරයක් එහෙම පෙරේත දිහා වෙනදෝ නම් තාමත් තියෙනවා සිතේ. තියෙනවා. ඒ ඒ සිතේ ස්වභාවය, ඒ තණ්හාවේ හැටි. එතකොට පෙරේතේ ආහාර වැළඳුවේ මමද? ඒ වේදනාව, ඒ විඳීම මමද? කයෙන් පහස ලැබලා විඳීමේ විඳේ මමද? එහෙනම් කවුද? පස්සපච්ච වේදනා කිව්වොත් හරියද? මොකක්ද හරියක? ස්පර්ශය නිසා විඳීමේ සිතක් හැදුවද නැද්ද? එහෙනම් එතන ඇතිව නැති වෙන ස්වභාවයක්ද තිබ්බේ? ඇතිව නැති වෙන ස්වභාවයක් නෙමේද තිබ්බේ එතන? ඒතොර පෙරේද වින්ද මමද? නැහැ. පෙරේද සිද්ධ වුණෙත් ස්පර්ශය නිසා විඳීමේ සිත් හැදුවා. ඇහැ මූලික කරගෙන විඳීමේ සිත් හැදුවා. චක්කු සම්පස්සජා වේදනා. කන මූලික කරගෙන පෙරේද සිත් හැදුවා. සෝත සම්පස්සජා වේදනා විඳීමේ සිත් හැදුවා. පෙරේද නාස්‍ය කියන ඒ සතර මහා ධාතු මූලික කරගෙන නාසයෙන් විඳීමේ සිත් හැදුවා නැද්ද? ඒ ස්පර්ශය නිසා නෙමෙයිද වේදනාව. ඒතර මමද විඳේ ස්පර්ශය නිසා විඳීමේ. දැන් මේ මමත්වය අයින් කරන්න ඕනේ. මේ මමත්වය තුල හිර වෙන තාක්කල් මේ ධර්මය අවබෝධ කරන්න බෑ. මමත් ඒ කියන්නේ අතීතය පිළිබඳව කල්පනා කරලා විසඳ ගන්න ඕනේ මමද හිටියේ මේ ක්‍රියාවන් සිද්ධ වුණාද කියන එක. නිවැරදිව සිද්ධ වුණේ මමද හිටියේ ක්‍රියාවන්ද සිද්ධ වුණේ. ක්‍රියාවන් සිද්ධ වුණේ. ස්පර්ශය නිසායි දිවෙන් වින්දී. ආහාරය පෙරේද දිවේ තිබ්බා. ඒ අනුව සිතක් හැදුණා. ඒ අනුව වින්දද? හ්ම් විඳීමේ සිතක් හැදුවා. මමද වින්දී? නෑ. ජීවා සම්පස්සජා වේදනා පෙරේදත් පහසක් ලැබලා සිතක් හැදුවා නම් මම දෙයක වින්දේ එහෙ නැත්තම් කාය සංපස්සජා වේදනාද මමත්වෙන් තොරව බලන්න මොකද පුජ්‍යලේ නැහැ බුදුරජාන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා මහණෙනි මේ පුජ්‍යල සංඥාව අනිවාර්යෙන් උගුල්ලලා දාන්න ඒ උගුල්ලලා දාන්නේ නැති තාක්කල් මේ ධර්මය තේරුම් ගන්න බෑ තේරෙනවද දැන් පැහැදිලිවම පේනවනේ පුජ්‍යලයක් නැහැ කියන කාරණය එතකොට ක්‍රියාවක් නේ තියෙන්නේ තොර පෙරේදා ඒ එහෙන් රූප බලලා හඳුනාගත්තේ මමද එහෙම නැත්නම් ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් හැදුනද ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් හැදුනා. ତොර ශබ්ද සංඥාව මම හඳුනාගත්තද ශබ්දය එහෙම නැත්නම් පෙරේදාත් ඒ ස්පර්ශය නිසා හඳුනා ගැනීමේ සිතක් හැදුවද සෝත සම්පස්සජා සංඥා. ගාන සම්පස්සජා සංඥාද මම හඳුනාගත්තද පෙරේද. පෙරේද එතකොට රසය මම හඳුනාගත්තද ජීවා සම්පස්සජ සංඥාද? ක්‍රියාව දකින්න. ක්‍රියාවේ දකින්න තියෙන ඇතිව නැති වෙන බවක්. ඉපද බිඳෙන බවක්ද දකින්න තියෙන්නේ? පුජ්‍යලයක් විඳ බවක්ද දකින්නේ? පුජ්‍යලයක් විඳ බව පුජ්‍යලයක් හඳුනා ගන්න බව දකින තාක්කල් දිට්ටි. දර්ශනේ වැරදි. එහෙනම් අතීතේ මම නෙමෙයි හිටියේ. දෙක වර්තමානය තුළින් අපි යම් ආකාරයකට අවබෝධ කරගෙන ඒක අතීතයට දාලා විසඳ ගන්න ඕනේ. එහෙම නැත්තම් වෙන්නේ මොකද දන්නවද? ගිය සතියේත් මම තමයි ඔක්කොම කරේ. පුංචි කාලෙත් මමනේ ඔක්කොම කරේ. ළමා කාලෙත් මම තමයි ඔක්කොම කළේ. තරුණ කාලෙත් මම තමයි ඔක්කොම කළේ. මම තමයි මේ විදිහේ ගමන් බිමන් ගියේ. මම තමයි මේ විදිහට වින්දේ. දැන් එහෙම සිතුවිලි එනව නේද? එතකොට දික්ටිනේ. ඒකනේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ මේ මහණෙනි මේක අතීතයට දාලා විමසන්න. එහෙනම් පුංචි කාලේ ඉඳලා ක්‍රියාවක්. එතකොට විඳීමේ ක්‍රියාවක්, හඳුනා ගැනීමේ ක්‍රියාවක්. එතකොට මේක පටන් ගත්තේ කොතනද? ඒ ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන ඉඳගෙන ක්‍රියා එතන ඉඳලා ක්‍රියා පහක් පටන් ගත්තද? පුච්චලිකාවද? පුච්චලිකාවද ක්‍රියා පහක් පටන් ගත්තේ. ඒක තමයි සත්‍යය. ඒතොරේ ක්‍රියා පහ වේදනා කියන ධර්මතාවයේ නාම ධර්මයක් එක චිතක්ෂණයක් තුළ ඉපද බිඳුනද? ඒක තමයි අනිත්‍ය. ඒතොරේ දුකයි කියන්නේ ඇයි? ඒ ක්‍රියාවේ ආරම්භය නාම රූප දෙකේ ක්‍රියාවක්නේ පටන් ගත්තේ මවගේ ගර්භාෂයේ නාම රූපච්ච සලායතන. ඒතොර ආයතන හතර ආයතන 6 පහල කරා 77 වෙනි දවසේ රාත්‍රියේ සතිය 11ක් ගිය තැන ගර්භාෂය ආයතන 6 පහල කරනවා අර යුක්තාණුවේ ප්‍රතිසන්දි විඥානයේ බැස්ස තැන නාම රූප දෙකේ ක්‍රියාව පටන් ගත්තා විඥානපච්චය නාම රූපං හරිද එතන ඉඳලා නාම රූපච්චය විඥාන හරිද එතන ඉඳලා විඳිනවා හඳුනා ගන්නවා සිත බලවත් වෙනවා අර සම්පටිච්චන සම්තිරණ වර්තපන ජවන එතකොට සිත බලවත් වෙලා ඉවරයි ඒ තමයි සංස්කාර හේවත් කර්ම හරිද එතකොට දැන් ආවේ මොකද්ද ක්‍රියාවක් නාම රූප දෙකේ ක්‍රියාව ප්‍රත්‍ය වුණා ආයතන 6 පහල කරන්න හරිද 11 වෙනි සතිය 77 වෙනි දවසේ රාත්‍රී ආයතන 6 සම්පූර්ණයි ඒ ආයතන 6 ගර්භාෂයෙන් එළියට ආවා ඇහැට රූප ස්පර්ශ වෙන්නේ නැද්ද එතකොට එකකට එකක් ප්‍රත්‍යද මේ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද නැද්ද එතකොට පුච්චලේ දාවේ ක්‍රියාවක් දාවේ ඇයි මේක දකින්නේ නැත්තේ? සත්‍ය සත්‍ය හැටියට දකින්න. එතකොට දැන් ස්පර්ශ ආයතන 6 එතකොට ගර්භාෂයෙන් එළියට ආපුවාම ඇස ක්‍රියාත්මකයි, කන ක්‍රියාත්මකයි හොඳට, නාසය, දිව, ශරීරය ක්‍රියාත්මකයි, මනස ක්‍රියාත්මකයි. ඒවට ස්පර්ශ සිද්ධ වෙන්නේ නැද්ද? චක්කු සම්පස්ස සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස ස්පර්ශ. ඒ අනුව හැදෙන්නේ නැද්ද සිත්? හරිද? එතකොට ස්පර්ශය නිසා විඳිනවද? විඳීමේ සිත් හැදෙනවද? පසපච්ච වේදනා. දැන් එතකොට මේ පවතිනා වූ ධර්මයේ ඉදිරි ධර්මයට ප්‍රත්‍යද නැද්ද? කොච්චර කාලෙකින්ද? චිතක්ෂණේ. චිතක්ෂණේ අතර මොකද විඥාණයට අවශ්‍ය චිතක්ෂණයයි විඳීමේ සිතට අවශ්‍ය චිතක්ෂණයයි හඳුනා ගැනීමේ සිතට අවශ්‍ය චිතක්ෂණයයි සංස්කාරයන්ට අවශ්‍ය චිතක්ෂණයයි ඒක චිත්තක්ෂණයක් තුළ ඇතිව නැති වෙනවා. ඒතොර නිට්ටයද අනිත්‍යද? දැන් දුකද කියලා බලන්න මේ යන්නේ අපි. ඒතොර පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා. ඒතොර තණ්හා කියන්නේ ඇයි? ඇලෙන සිතටනේ තණ්හා කියන්නේ. ඇලෙන සිතට නේද ඔය තණ්හාව කියන වචනේ දාගන්නේ. එතකොට ඇල්ලුන තැන පටන් ගත්තේ කොතනද? අරමුණ පිළිගත්ත තැන. අර මං කියවනේ භවාංග චලන භවංග පච්ඡේද පංචත්තාවර්ජන චක්කු විඥාන. චක්කු විඥානයක් ගන්න. සම්පටිච්ඡන පිළිගත්තා. අර එතකොට පිළිගන්නේ ඇයි? සිත එතන ඇලුණු හින්දා. දැන් හරිද? එතකොට පිළිගත්තේ විඳින් විඳලානේ පිළිගත්තේ දැන් විඳා. එතකොට අරමුණ පිළිගත්තා. එතකොට සම්පටිච්ඡන. දැන් එතකොට එතන සිත තණ්හාවෙන් ඇලිලා නැද්ද? තණ්හාපච්ච උපාදාන. එතකොට තෘෂ්ණාව ප්‍රත්‍ය උපාදානයේ එක චිතක්ෂණයයි. ඇතිව නැති වෙන තෘෂ්ණාව ඇතිව නැති වෙන සිතක්. හැබැයි උපාදානයට ප්‍රත්‍යයයි. ඇලෙන හින්දානේ තදින් ගන්නෙ. ඇලෙන්නේ නැත්තම් තදින් ගන්නවද කියලා බලන්න. ඇලෙන සිත හැදුවේ කොතනද? පිළිගත්ත තැන. හරිද? තේරෙනවද කියන්නේ? සම්පටිච්ඡන එතෙන් තමයි පටන් ගත්තේ ඇලෙන සිත. ତර උපාදාන පත්‍ය භව. උපාදානයක් තියෙනවනේ යන්නේ නියත වශයෙන්ම කර්ම කරනවා. දැන් අර රූප උපාදානයනේ උපාදානෙ හින්දානේ පිළිගත්තේ. ඇලුනා ඇලුනා නම් අනිවාර්යෙන් උපාදානෙට ගිහින් ඉවරයි. නොඇලෙන තමයි උපාදානෙ අයින් කරන්න නම් නොඇලීම අයින් කරන්න ඕනේ. ඒකයි තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. තණ්හා පච්චය උපාදාන. තෘෂ්ණාව නිරුද්ධ නම් උපාදානෙ නිරුද්ධයි. තණ්හා නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධෝ ජාති නිරෝධා හ්ම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නිරුච්ඡanti අවසන්. ප්‍රත්‍යයි. දැන් අපි කරන්නේ අවසන් කරන එක නෙමෙයි ප්‍රත්‍ය කරලා දෙන එක. ඒ කියන්නේ උපකාර කරලා දෙනවා ඉදිරියට යන්න පැවැත්මට. කාගේ පැවැත්මටද? නාම රූප දෙකේ පැවැත්මට. දැන් උපාදාන පත්‍ය භව භව පත්‍ය ජාති ජාති පත්‍ය ජරා දැන් ඒ මොනවාද? දුක්. හරිද? දැන් එතකොට දැන් මේ ප්‍රවෘත්ති එතකොට ක්‍රියා පහක් තියෙනවා දුකක් තියෙනවා. කො පුජ්‍යලෙක්. පුජ්‍යල කියන ස්වභාවයෙන් හිස්ද? හිස්. පුජ්‍යලෙ නැහැ. එතකොට අර මවගේ ගර්භාෂයේ පටන් ගත්ත තැන ලදරු වෙද්ද? ඒ කියන්නේ දරුවේ පිරිසිඳ අරන් කියලා. ද ක්‍රියාව පටන් අරන්ද? හ්ම් ඒක දකින්න එහෙනම්. එතකොට ක්‍රියාව රූපය චිතක්ෂණ 17ක් ආ සිත එක චිතක්ෂණයක් තුළ ඉපද බින්දින බින්දි බින්දි ආවද? ඒතොර රූපයක ක්‍රියාවක් දාවේ? රූපස්කන්ධේ ක්‍රියාවයි. සිතේ ක්‍රියාවයි නෙමෙයි දාවේ. ඒතොර සිතේ ක්‍රියාව තුළ විඳීමේ ක්‍රියාව, හඳුනා ගැනීමේ ක්‍රියාව. දැන් ඒතොර ක්‍රියාවක් නෙමෙයිද තියෙන්නේ. ඒ ක්‍රියාවට මම කියලා නමක් දාගත්තේ. අවිද්‍යාව. මම කියලා කෙනෙක් ඇතුල් කළේ ඇයි? අවිද්‍යාව. එහෙනම් ඉස්සෙල්ලා මම කියන එක අයින් කරලා ඉන්න. ඒතර අතීතයේ ඒතර පහුගිය සතියේ හිටියේ මමද? පෙරේදා හිටියේ? ද පෙරේදා මේ ක්‍රියාපහක් සිද්ධ වුණාද? ඉතින් දකින්නකො එහෙනම්. හරි දැන් මගේ විතරද ඔක තියෙන්නේ? පෙරේදා. ඒ ගෙදර ඉන්නවා නම් හතර දෙනෙක් ගෙදර ඉන්න හතර දෙනාගේ මොකද්ද තියෙන්නේ? හැබැයි ඒගොල්ලන්ට ඒගොල්ලෝ මගේ කියලා දාගන්නේ නැද්ද? ඒතර කවුද මගේ? රූපස්කන්ධය මගේද අර පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත හතර නිරන්තරයෙන් ඉපද බින්දෙනවා ඉපද බින්දෙනවා ඉපද බින්දෙනවා ඇති වෙනවා නැති වෙනවා ඒකද මගේ කියන්නේ නැත්නම් අර ස්පර්ශය නිසා යාලා විඳින විඳීම මගේද එහෙනම් ස්පර්ශය නිසා හඳුනා ගන්නවා නම් ඒ ඒ අයලා යම් ස්වභාවයන් ඒවා මගේද දෙයාලගේද එතන තියෙන ක්‍රියාවද්ද එහෙනම් මගේ කියන්නේ කාටද එතකොට ඒ අය ළඟ ස්පර්ශ ප්‍රත්‍යයෙන් නම් ඒගොල්ලන්ගේ සිතේ අර සම්පටිච්චන සම්තිරණ වර්තපන ජවන කියන ඒවා මටවන විදිහට හැදෙන්නේ. ආ? එයාලගේ සිතේ ක්‍රියාකාරීත්වය අනුවද හැදෙන්නේ. නේතර මට අයිතිද ඒගොල්ලෝ? හැබැයි මගේ. දාද ගෙදර ගිහිල්ලා කියන මගේ කියලා. කොච්චර නැහැ කිව්වා. දැන් මෙතනදී කො පිළිගත්තට. අපි දන්නවා. ඔබ තමයි විද්‍යාව කියන්නේ. දැන් ඒ සියලු දෙනාගෙම තියෙන ක්‍රියාවන් නෙමෙයිද? ඒ සියලු දෙනාගෙම ක්‍රියාවන්ගේ අවසානය ජරා මරණ නෙමෙයිද? දැන් තමනු දුකේ දාලා ඒගොල්ලෝ දුකේ දාලා තියෙන්නේ. නැද්ද? ඔව්ද නැද්ද? ඒතකොට සත්‍යද අසත්‍යද දෙක? දුක කියන එක. සත්‍යයක්. එයි ඔය ක්‍රියාවේ අවසානයට ගිහින් බලන්න. ජාතිපච්චා මහණෙනි මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට බුදුරජාණන්සේ පැහැදිලිව දේශනා කරා. මහණෙනි මේ ලෝකයේ යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝක හයේ හෝ manuss ලෝකේ හෝ රූපාවචර බ්‍රහ්ම ලෝක 16 හෝ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 හෝ තිරිසන් ලෝකේ හෝ പ്രേත ලෝකේ හෝ අටමහා නිරය හෝ පහළ වුණේ නැත්තම් මහණෙනි ජරා මරණයක් තියනවද? මොකද්ද කියන්නේ? දැන් ඒ එකම ස්ථානකවත් පහළ නූනොත් මහණෙනි ජරා මරණයක් තියෙනවද? ඉතින් ඒකනේ ඉවරයි කියන්නේ. ජාතිපච්චය ජරා මරණම් කිව්වේ ඒකනේ. ඒතොර ජරා මරණය තනියෙන් එන්නේ නැහනේ. ඒ දෙක විතරක් එනවනම් කමන්නේ. ඇයි? පිරිවරත් එක්ක එන්නේ. ශෝක හ්ම් ඒගොල්ලෝ තන ගහන් එනවා. කනගාටු හැඬීම් වැළපීම් කායික දුක් මානසික දුම්නස් ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියයන් හා එක්වීම කැමති දෑ නොලැබීම අකමැති දේවල් ලැබීම පිරිවරත් එක්ක එන්නේ ඒ සියල්ල දුක් නෙමෙයිද ඒක සත්‍යයක් නෙමෙයිද ඕක දුක්ඛාරය සත්‍ය දැන් හරිද දුක්ඛාරය සත්‍ය සමුදාය සත්‍ය සමුදය කියන්නේ හේතුව ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද්ද හේතුව හැටියට පෙන්වන්නේ? එකක් සිතක් නේ පෙන්වන්නේ. මොකද්ද සිත? ඇලෙන සිත. ඒක නෙමෙයිද samudāri සත්‍ය? ඇලෙන සිත කිව්වේ මොකක්ද? තණ්හාව. දැන් ඒතර පටන් ගත්තේ කොතනද? අරමුණ පිළිගත්ත තැන පටන් ගත්තේ. සම්පටිච්චන අරමුණ පිළිගත්ත තැනනේ සිත ඇලුනේ. එතකන් ඇලෙන්නේ සිත. භවාංග සිත ඇලෙන්නේ. භවයේ පැවැත්මට අවශ්‍ය අංගයක් වශයෙන් විතරයි පැවතීම. ඒක ඇලෙන සිතක් නෙමෙයි. භවාංග චලන එතකොට මේ භවංග සිත හොලවන සිතත් ඇලෙන සිතක් නෙමෙයි. තේරෙනවද කියන එක? භවංගපච්ඡේද ඒක කපන සිතත් ඇලෙන සිතක් නෙමෙයි. ඒ භවංග සිත අයින් කරන මොහොතකට. එතකොට භවංගපච්ඡේද. පංචතාවර්ජන ඒකත් ඇලෙන සිතක් නෙමෙයි. ආවර්ජනය කිරීමේ සිතක් ඒ තියෙන්නේ. එතකොට චක්ක විඥාන ඒකත් ඇලෙන සිතක් නෙමෙයි. සම්පටිච්ඡන කියන තැන තමයි සිත ඇලෙන්නේ. එතනින් තමයි පටන් ගන්න පටන් ගන්න ඇලෙන සිත. පිළිගත්තද? සම්පටිච්ඡන කියන්නේ පිළිගන්නවා. අරමුණ පිළිගත්තා. පිළිගත්තේ මොනවා කියලාද? හොඳයි කියලා. එහෙම නැත්නම් නරකයි කියලා. ඒ දෙකෙන් නෙමෙයිද පිළිගන්නේ? රූපය ලස්සන නම් හොඳයි කියලා පිළිගන්නේ නැද්ද? ඒ රූපය දුර්වර්ණ නම් ඒක අප්‍රිය නම් අමනාප නම් මොකද කියන්නේ? තරහ සිතන්නේ නෙමෙයි දෙන්නේ. දැන් තරහ වශයෙන් පිළිගන්නවද රස වශයෙන් ආස්වාද වශයෙන් පිළිගන්නවද දෙකෙන් එක පිළිගන්නවා එතන තමයි යැලෙන සිත එන්නේ එතන තමයි තණ්හාව පටන් ගන්නෙ දැන් හරිද දැන් ඒතර මොකද්ද කරන්න ඕනේ එතනදී කපන්න පුළුවන් එතනදී කපන්නේ එතකන් කපන්නේ එතකොට ඒ කියන්නේ අරමුණ පිළිගන්නේ අන්න ඉවරයි එතකොට සමුදාරි සත්‍ය අයින් කරලා තියෙන හේතු අයින් කරා එතකොට ඇස නිවුණා. ඔය තමයි ඉන්ද්‍රිය සංවරය කියන්නේ. දොර ඇස නිවිලා අරමුණ පිළිගන්නේනේ. ඇයි ඇසෙන් අරන් දුන්නානේ රූප ආරම්මනේ. ඇසට කරන්න පුළුවන් රූප ආරම්මණයක් අරන් දෙන්න. කනට කරන්න පුළුවන් ශබ්ද ආරම්මණයක් අරන් දෙන්න. නාසයට කරන්න පුළුවන් ගන්ධ ආරම්මණයක් අරන් දෙන්නනේ. දිවට පුළුවන් රස ආරම්මණයක් අරන් දෙන්න. කයට පුළුවන් පොට්ටබ්බ ආරම්මණයක් අරන් දෙන්න. මනසට පුළුවන් ධම්මාරම්මණයක් අරන් දෙන්න. තේරෙනවද කියන්නේ? දැන් අරමුණ පිළිගන්නවද නැද්ද? මෙතර කල් පිළිගත්තා. දැන් අද ඉඳලා පිළිගන්නේ නැහැ. බලමු ගෙදර ගිහිල්ලා පිළිගන්නේ නැද්ද කියලා. සසරෙන් නිවනට බණ කියන්නේ. පුළුවන් කරන්න. අනවබෝධය නිසායි අපි පිළිගන්නේ. අනවබෝධය කියන්නේ මේ ඉන්ද්‍රිය ධර්මයන් බාහිර ධර්මයන් එක්ක ක්‍රියාත්මක වෙලා මේ සිදුවෙන ක්‍රියාවලිය පිළිබඳව නිවැරදිව දන්නේ නැහැ නිවැරදිව දකින්නේ. ඒ දකින්නේ නැති නිසා අරමුණු පිළිගන්නවා. අරමුණු පිළිගන්න තැන තෘෂ්ණාව පටන් ගන්නවා. ඊට පස්සේ උපාදානයට යනකොට තණ්හාව läගලා හොඳට. läගලා විතර නෑ පැල පදියන් එලයි ගාවට. එහෙනම් උපාදානයට යන්නේ. ඒක තණ්හාපච්චය උපාදාන. උපාදානපච්චය භව භවපච්චය ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඒ ටික නම් එපා. මොනවාද? ජරා මරණ. බෑ. එයි ඉතින් මේ ටිකට කැමති නම් ඒ ටිකත් කැමැත්තෙන් ගන්න වෙනවා අනිවාර්යයෙන්ම. ජරා මරණ ශෝක ඉතින් අඬලා වැඩක් නැහැ. එයි මේ ටිකට දුන්නනේ අපි ඉඩ. ඒතකොට පුජ්‍යලේක්ටද ඔය දුන්නේ ඉඩ. මේ ක්‍රියාවකට නේද? ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හරියද? මහණෙනි ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. මෙච්චරයි දේශනා කරන්නේ. දැන් හරියද එතකොට? ක්‍රියාවක් තියෙනවා දුකක් තියෙනවා. එහෙනම් දුක නැති කරන්න නම් මොකද කරන්න ඕනේ? ක්‍රියාව නවත්තන්න. එහෙනම් දැන් මම මුලින් කිව්වනේ ස්කන්ධ පහේ ක්‍රියාව නවත්තටුවොත් නිවුණා. පැවැත්ම නවත්තන්න ඕනේද නැද්ද නිවන්නේ? ඒ තමයි නිවීම. ධර්ම දේශනාව අවසන් කරනවා. කාලෙට. අහනවනේ හැමදාම සසරින් නිවනටනේ. දැන් පැහැදිලිද කියන. දැන් ගැඹුරට යන්නේ මේ ගැඹුරෙන් කියන්නේ. මොකද අභිධර්මයට සම්බන්ධ කරන්න ඕනේ නැත්නම් තේරෙන්නේ නැහැ මේක. දැන් අනිත්‍ය දුක්ඛ අනාත්මයි. තමාගේ කැමැත්ත හැටියට නෙමෙයි. මේ ධර්මයේ දිරි ධර්මයට ප්‍රත්‍යයයි. ඒ තමන්ගේ කැමැත්ත හැටියට නෙමෙයිනේ සිද්ධ වෙන්නේ. තමන්ගේ කැමැත්ත හැටියට සිද්ධ වෙනවා නම් ආත්මයි. දැන් ආත්මයක්ද තියෙන්නේ?